සොත්තන්ත සිතකේ මජ්ක්‍ධිම නිකායෝ මජ්ක්‍ධිම පඤ්ඤාසකෝ ගහපතේ වග්ගෝ කන්දරක සොත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා චම්පායං විහෙරති ගග්ගරාය පොක්කරණියා තීරේ මහතා භික්ඛු සංඝේන සම්ධින් අත කෝපෙස්සෝච හත්තාරෝහ පුත්තෝ කන්දර කෝච පරිම්බාජකෝ යේන භගවා තේනුපසංකමින්සෝ උපසංඛමිත්වා පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී කන්දරකෝපන පරිම්බාජකෝ භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං චිතෝ කෝ කන්දරකෝ පරිම්බාජකෝ තුන්හි භූතං තුන්හි භූතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා භගවන්තං ඒතද බෝච අච්චරියං භෝගෝතම අබ්බුතං භෝගෝතම යාවංචිදං භෝතා ගෝතමේන සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝ යේපිතේ භෝගෝතමහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධාං තේති භගවන්තෝ ඒත පරමං යේව සම්මා භික්ඛු සංඝං පටිපාදේසුං සේයතාපේතරහි භෝතා ගෝතමේන සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝ යේ පිතේ භෝගෝතම භවිස්සන්ති අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධාං තේති භගවන්තෝ ඒත පරමං ඒව සම්මා භික්ඛු සංඝං පටිපාදෙස්සන්ති සේයතාපි ඒතරහි බෝතා ගෝතමේන සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝති ඒව මේ සංඛණ්ඩරක ඒව මේ සංඛණ්ඩරක යේපිතේ කන්දරක හේසොං අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේපි භගවන්තෝ ඒත පරමං ඒව සම්මා භික්ඛු සංඝං පටිපාදේසොං සේයදාපි ඒතරහි මයා සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝ යේ පිතේ කණ්ඩරක භවිස්සන්ති අනාගත මද්ධානම් අරහන්තෝ සම්මා සම්බුද්ධාම් තේපි භගවන්තෝ ඒත පරමං ඒව සම්මා භික්ඛු සංඝං පටිපාදෙස්සන්ති සේයථාපි ඒතරහි මයා සම්මා භික්ඛු සංඝෝ පටිපාදිතෝ සන්තේ කණ්ඩරක බික්ඛෝ ඉමස්මින් බික්ඛු සංඝේ අරහන්තෝ කේනාසවා වුසිතවන්තෝ කතකරණීයෝ ඕහිත භාරා අනුප්පස්ස සදස්සා පරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තා සම්තිපන කණ්ඩරක බික්ඛෝ ඉමස්මින් බික්ඛු සංඝේ සේඛා සන්තත සීලා සන්තත බුද්ධිනෝ නිපකා නිපකවොත්තිනෝ තේ චතුසෝ සතිපට්ඨානේසෝ සෝපට්ඨිත චිත්තා විහරන්ති කතමේසු චතුසෝ ඉද කන්දරක බික්ඛෝ කායේ කායානුපස්සේ විහරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසෝ වේදනානුපස්සේ විහෙරති ආථාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආථාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආසාසේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති එවං වත්තේ පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ භගවන්තං ඒ තදවෝච අච්චරයන් භන්තේ අබ්බුතං භන්තේ යාව සුපඤ්ඤත්තා චිමේ භන්තේ භගවතා චත්තාරෝ සතිපට්ඨානා සත්තානං විසුන්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය මයං පිහිබන්තේ ගිහි යෝදාත වසනා කාලේන කාලං ඉමේසෝ චතුසෝ සතිපට්ඨානේසෝ සෝපට්ඨිත චිත්තා විහරාම ඉද මයං බන්තේ කායේ කායානුපස්සිනෝ විහරාම ආසාපිනෝ සම්පජානා සතිමන්තෝ විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසෝ වේදනානුපස්සිනෝ විහරාම ආසාපිනෝ සම්පජානා සතිමන්තෝ විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් චිත්තේ චිත්තානුපස්සිනෝ විහරාම ආසාතිනෝ සම්පජානා සතිමන්තෝ විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සිනෝ විහරාම ආසාතිනෝ සම්පජානා සතිමන්තෝ විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අච්චරියං බන්තේ අබ්බුතං බන්තේ යාවංචිදං බන්තේ භගවා එවං මනුස්ස ගහනේ එවං මනුස්ස කසටේ එවං මනුස්ස සාටේයේ වත්තමානේ සත්තානං හිතා හිතං ජානාති ගහනං හේතං බන්තේ යදිදං මනුස්සා උත්තානකං හේතං බන්තේ යදිදං පසවෝ අහං හි බන්තේ පහෝමි හත්ති ධම්මං සාරේතුම් යාවතකේන අන්තරේන චම්පං ගතාගතං කරිස්සතේ සම්බානිතානි සාටේ යානේ කෝටේ යානේ වංකේ යානේ ජිම්හේ යානේ පාතු කරිස්සතේ අම්මා කන්පන බන්තේ දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා අඤ්ඤතාව කායේන සමුදාචරන්තේ අඤ්ඤතාව වාචාය සමුදාචරන්තේ අඤ්ඤතාවනේ සංචිත්තං හෝති අච්චරියං බන්තේ අබ්බසං බන්තේ යාවං චිදම් බන්තේ භගවා එවං මනුස්ස ගහනේ එවං මනුස්ස කසටේ එවං මනුස්ස සාටේ යේවත්තමානේ සත්තානං හිතා හිතං ජානාතේ ගහනං හේතං බන්තේ යදිදං මනුස්සා උත්ථානකං හේතං බන්තේ යදිදං පසවෝති ඒවමේතං පෙස්ස ඒවමේතං පෙස්ස ගහනං හේතං පෙස්ස යදිදං මනුස්සා උත්ථානකං හේතං පෙස්ස යදිදං පසවෝ චත්තාරෝ මේ පෙස්ස පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉද සෙස්ස ඒකච්ඡෝ පුද්ගලෝ අත්තන්තකෝ හෝති යක්ෂ පරිතාපනානු යෝගමනුයුත්තෝ ඉද පන පෙස්ස ඒකච්ඡෝ පුද්ගලෝ පරන්තකෝ හෝති පරපරිතාපනානු යෝගමනුයුත්තෝ ඉද පනපෙස්ස ඒකච්චෝ පුද්ගලෝ අත්තන්ත පෝච හෝති අත්ථ පරිතාපනානුയോഗ මනුයුත්තෝ පරන්ත පෝච පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද පනපෙස්ස ඒකච්චෝ පුද්ගලෝ නේවත්තන්ත පෝ හෝති නාත්ථ පරිතාපනානුയോഗ මනුයුත්තෝ නපරන්ත පෝච නපරපරිතාපනානුയോഗ මනුයුත්තෝ සෝ අනත්තන්තකෝ අපරන්තකෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සේති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති ඉමේ සංකස්ස චතුන්නම් පුග්ගලානං කතමෝ තේ පුග්ගලෝ චිත්තං ආරාධේති තේ යායන් බන්සේ පුද්ගලෝ අත්තන්තකෝ අත්ථ පරිසාපනානු යෝගමනුයුත්තෝ අයං මේ පුද්ගලෝ චිත්තං නාරාදේති යෝපායං භන්තේ පුද්ගලෝ පරන්තකෝ පරපරිතාපනානු යෝගමනුයුත්තෝ අයම්ති මේ පුද්ගලෝ චිත්තං නාරාදේති ඊයෝපායං බන්තේ පුද්ගලෝ අත්තන්ත පෝචේ අත්ථ පරිතාපනානුയോഗ මනුයුත්තෝ පරන්ත පෝචේ පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ අයම්ති මේ පුද්ගලෝ චිත්තං නාරාදේති යෝචකෝ අයං පුද්ගලෝ නේවත්තන්තකෝ නාත්ථ පරිතාපනානු යෝගමනුයුත්තෝන පරන්තකෝන පරපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අනත්තන්තකෝ අපරන්තකෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේනාත්තනා විහෙරති අයම් මේ පුද්ගලෝ චිත්තං ආරාධේති කස්මාපනතේ පෙස්ස ඉමේ තයෝ පුද්ගලා චිත්තං නාරාදෙන්ති තේ යයන් බන්තේ පුද්ගලෝ අත්තන්තපෝ අස්ස පරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අත්තානං සුඛ කාමං දුක්ඛ පටික්ඛෝලං ආථාපේති පරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං නාරාදේති යෝපායං බන්සේ පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානු යෝගමනුයොත්තෝ සෝපරං සුඛ කාමං දුක්ඛ පටික්කෝලං ආතාපේති පරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං නාරාදේති යෝපායං භන්තේ පුද්ගලෝ අත්තන්තපෝච අත්ථ පරිතාපනානු යෝගමනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානු යෝගමනුයුත්තෝ සෝ අත්තානංච පරංච සුඛ කාමං දුක්ඛ පටික්කෝලං ආතාපේති පරිතාපේති ඉමිනාමේ අයං පුද්ගලෝ චිත්තං නාරාදේති යෝචකෝ අයං බන්තේ පුද්ගලෝ නේවත්තන්තපෝ නාත්ත පරිථාපනානුയോഗමනුයුත්තෝ නපරන්තපෝ න පරිපරිථාපනානුയോഗමනුයුත්තෝ සෝ අනස්සන්තපෝ අපරන්තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති සෝවත්තානං ච පරං ච සුඛ කාමං දුක්ඛ පටික්ඛෝලං නේව ආසාපේති න පරිතාපේති ඉමිනාමේ අයං පුග්ගලෝ චිත්තං ආරාධේති හන්දක දානිමයං භන්තේ ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි ත්වං පෙස්ස කාලං මඤ්ඤසේති අත කෝපෙස්සෝ හත්තාරෝහ පුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අසකෝ භගවා අකිරපක්ඛන්තේ තෙස්සේ හත්තාරෝහ පුත්තේ දෙක්ඛෝ ආමන්තේ සේ පණ්ඩිතෝ භික්ඛවේ පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ මහා සංඤෝ භික්ඛවේ පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ සචේ භික්ඛවේ පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ මොහොත්තං නිසීදෙය්‍ය යාවස්සාහං ඉමේ චත්තාරෝ පුග්ගලේ විත්තාරේන විභජාමි මහතා අත්තේන සංයුත්තෝ අගමිස්ස අපිට භික්ෂවේ එත්තාවතාපේ පෙස්සෝ හත්තාරෝහ පුච්චෝ මහතා අත්තේන සංයුත්තෝති ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යං භගවා හිමේ චත්තාරෝ පුග්ගලේ විත්තාරේන විභජය්‍ය භගවතෝ සුත්වා භික්ඛෝ ධාරස්සන්තේ තේ තේනහි බික්ඛවේ සනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදෝච කතමෝච බික්ඛවේ පුග්ගලෝ අත්තන්තකෝ අත්ථ පරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද බික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ හත්ථ ඵලේකනෝ න ඒහි බදන්තිකෝ න තිට්ඨ බදන්තිකෝ නාබිහටං න උද්දේශකටං න නිමන්තනං සාදීයති සෝන කුම්භි මුඛා පතිගන්හාතේ න ඛලෝපි මුඛා පතිගන්හාතේ න ඒලක මන්තරං න දණ්ඩ මන්තරං න මුසල මන්තරං න ද්වින්නං බුඤ්ජමානානම් න ගල්බිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තේසෝ න යත්ථ සා උපට්ඨිතෝ හෝති න යත්ථ මක්ඛිකා ඡණ්ඩ ඡණ්ඩචාරිනේ न මච්ඡං न මංසං न සුරං न මේරයං न තුසෝදකං පිබති සෝ ඒකාගාරිකෝ වා හෝති ඒකාලෝපිකෝ ද්වාගාරිකෝ වා හෝති ද්වාලෝපිකෝ පේයාලම් සත්තාගාරිකෝ වා හෝති සත්තාලෝපිකෝ ඒකිස්සාපි දත්තියා යාපේති දීහිපිදත්තේ හියාසේති පෙයාලම් සත්තහිපිදත්තේ හියාසේති ඒකාහි කම්පි ආහාරං ආහාරේති ද්වේහි කම්පි ආහාරං ආහාරේති පෙයාලම් සත්තාහි කම්පි ආහාරං ආහාරේති ඉතේව රූපං අද්ධමාසිකම්පි පරියාය බත්ත භෝජනානු යෝගමනුයුත්තෝ විහෙරති සෝසාක බක්ඛෝ වා හෝති සාමාක බක්ඛෝ වා හෝති නීවාර බක්ඛෝ වා හෝති දද්දුල බක්ඛෝ වා හෝති හට බක්ඛෝ වා හෝති කන බක්ඛෝ වා හෝති ආචාම භක්ඛෝ වා හෝති පිඤ්ඤාක භක්ඛෝ වා හෝති තින භක්ඛෝ වා හෝති ගෝමය භක්ඛෝ වා හෝති වනමූල ඵලාහාරෝ යාසේති පවත්ත ඵලභෝජී සෝසානානි පිධාරේති මසානානි පිධාරේති ඡවදුස්සානි පිධාරේති පංසුකෝලානි පිධාරේති තිරීඨානි පිධාරේති අජනානිපි ධාරේති අජනක්ඛි පම්පි ධාරේති කුසචේරම්පි ධාරේති වාකචේරම්පි ධාරේති ඵලකචේරම්පි ධාරේති කේශකම්බලම්පි ධාරේති වාලකම්බලම්පි ධාරේති උලෝකපක්ඛම්පි ධාරේති කේසමස්සලෝච කෝපි හෝති කේසමස්සලෝචනානුയോഗමනුයුත්තෝ උබ්බට්ඨකෝපි හෝති ආසන පටික්ඛිත්තෝ උක්කිටි කෝපි හෝති උක්කුටි කප්ප දානමනුයුත්තෝ කණ්ඨකා පස්සයි කෝපි හෝති කණ්ඨකා පස්සයේ සෙය්‍යං කප්පේති සායතතිය කම්පේ උදකෝ රෝහණානුയോഗමනුයුත්තෝ විහෙරති ඉතේව රූපං අනේක විහිතං කායස්ස ආසාපන පරිසාපනානුയോഗමනුයුත්තෝ විහෙරති අයං බුච්චති භික්ඛවේ පුද්ගලෝ අත්තංචපෝ අත්ථ පරිසාපනානුയോഗමනුයුත්තෝ කතමෝච භික්ඛවේ පුද්ගලෝ පරන්තපෝ පරපරිසාපනානුയോഗමනුයුත්තෝ ඉද භික්ඛවේ ඒකච්ඡෝ පුද්ගලෝ ඕරම්භිකෝ හෝති සෝකරිකෝ සාකුන්තිකෝ මාගවිකෝ ලුද්ධෝ මච්ඡඝාතකෝ චෝරෝ චෝරඝාතකෝ බන්ධනාගාරිකෝ යේවා පනඤ්ඤේපේ කේචි කුරෝර කම්මන්තා අයං වොච්චති භික්ඛවේ පුද්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුയോഗමනුයුත්තෝ කතමෝච භික්ෂවේ පුද්ගලෝ අත්තන්තපෝච අත්ථ පරිතාපනානු යෝගමනුයොත්තෝ පරන්තපෝච පරපරිතාපනානු යෝගමනුයොත්තෝ ඉද භික්ෂවේ ඒකච්ඡෝ පුද්ගලෝ රාජාවා හෝති කස්සියෝ මුද්ධාබේසිතෝ බ්‍රාහ්මනෝ වා මහාශාලෝ සෝ පුරත්ථමේන නගරස්ස නවං සන්තහාගාරං කාරා පෙත්වා කේසමස්සුං ඕහාරෙත්වා කරාජිනන් නිවාසෙත්වා සක්විතේලේන කායං අබ්බංජිත්වා මිගවිසානේන පිට්ඨින් ඛණ්ඩෝව මානෝ සන්තහාගාරම් පවිසති සන්දින් මහේසියා බ්‍රාහ්මණේන ච පුරෝහිතේන සෝතත්ථ අනන්තරහිතාය භූමියා හරිතෝ පත්ථාය සේයං කප්පේති ඒකිස්සා ගාවියා සරූප වච්ඡාය යං ඒකස්මින් තනේ කේරං හෝති තේන රාජා යාපේති යං ဒ ුතියස්මින් තනේ කේරං හෝති තේන මහේසී යාපේති යං තතියස්මින් තනේ කේරං හෝති තේන බ්‍රාහ්මනෝ පුරෝහිතෝ යාපේති යංච දොත්තස්මින් තනේ කේරං හෝති තේන අග්ගින් ජොහන්ති අවශේෂේන වච්චකෝ යාකේති සෝ ඒවමාහ එත්තකා උසභා හඤ්ඤන්තෝ යඤ්ඤත්තාය එත්තකා වච්චතරා හඤ්ඤන්තෝ යඤ්ඤත්තාය එත්තිකා වච්චතරියෝ හඤ්ඤන්තෝ යඤ්ඤත්තාය එත්තකා අජාහඤ්ඤන්තෝ යඤ්ඤත්ථාය එත්තකා උරබ්බාහඤ්ඤන්තෝ යඤ්ඤත්ථාය එත්තකා රොක්ඛා චිජ්ජන්තෝ යෝපත්ථාය එත්තකා දබ්බාලෝයන්තෝ බරේ සත්තායාතේ යේ පස්සතේ හන්තේ දාසාති වා සෙස්සාති වා කම්මකරාති වා තේපි දණ්ඩ තජ්ජිතා බය තජ්ජිතා අස්සු මුඛා රුදමානා පරිකම්මානි කරොන්ති අයං වොච්චති භික්ඛවේ කුග්ගලෝ අත්තංතපෝච අත්ත පරිතාපනානු යෝග මනුයුත්තෝ පරන්තපෝච පරපරිතාපනානු යෝග මනුයුත්තෝ කතමෝච භික්ඛවේ කුග්ගලෝ නේවත්තංච කෝ නාත්ථ පරිතාපනානුയോഗමනුයුත්තෝ න පරංච කෝන පරපරිතාපනානුയോഗමනුයුත්තෝ සෝ අනත්තංච කෝ අපරංච කෝ දිත්තේව ධම්මේ නිච්ඡාසෝ නිබ්බුතෝ සීති භූතෝ සුඛ පටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති ඉද භික්ඛවේ තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාන් සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමනං බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ පත්වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති තන් ධම්මං සුනාති ගාපති වා ගාපති පුත්තෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්ඡාජාතෝ සෝතං ධම්මං සොත්වා තථාගතේ සද්ධං පටිලභති සෝතේන සන්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති පරිසංචෙක්ඛති සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා නෛදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපොන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලිතං බ්‍රහ්මචරයං සරිතුම් යන්නෝ නාහං කේශමස්සොං ඕහාරෙත්වා කාසායා නිවත්තානි අජ්ජාදෙත්වා අගාරස්මා අනගාරයං පබ්බජයන්ති සෝ අපරේණ සමේන අප්පං වා භෝගක්ඛන්දම් පහාය මහං සංවා භෝගස්කන්ධං පහය අප්පං වා ඥාති පරිවට්ඨං පහය මහං සංවා ඥාති පරිවට්ඨං පහය කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති සෝ එවං පබ්බජිතෝ සමානෝ භික්ඛූනං සික්ඛා සාජීව සමාපන්නෝ පානාති පාසං පහාය පානාති පාසා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති අදින්නා දානං පහාය අදින්නා දානා පටිවිරතෝ හෝති දින්නාදායේ දින්න පාටිකං කිහි අතේනේන සුචි භූතේන අත්තනා විහෙරති අබ්‍රහ්මචාරියං පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේ තුනා ගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සත්‍යවාදී සත්‍ය සන්දෝත් හේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඊතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාසා ඉමේ සම්භේදාය අමුත්‍ර වාසොත්වාන ඉමේ සං අක්ඛාසා අමෝ සංභේදාය ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණී වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමනීයා හදයංගමා පෝරේ බහුජනකංසා බහුජනමනා පාත්තථා රූපං වාචං භාසිතා හෝති සම්පප්පලහා පන්පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිදානවතින් වාචං භාසිතා කාලේන සාපදේශං පරයන්තවතින් අත්ථ සංහිතං සෝ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති ඒකබද්ධිකෝ හෝති රත්තෝ පරතෝ විරතෝ විඛාල භෝජනා නච්ච ගීත වාදිත විශෝක දස්සනා පටිවිරතෝ හෝති මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨානා පටිවිරතෝ හෝති උච්චාසයන මහාසයනා පටිවිරතෝ හෝති ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමකදඤ්ඤ පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක මංශ පටිග්ගහනා පටිවිරතෝ හෝති ඉත්ති කුමාරික පටිග්ගහනා පටිවිරතෝ හෝති දාසි දාස පටිග්ගහනා පටිවිරතෝ හෝති අජේලක පටිග්ගහනා පටිවිරතෝ හෝති කුක්කුට සෝකර පටිග්ගහනා පටිවිරතෝ හෝති අත්ථිගවස්ස වලවා පටිග්ගහනා පටිවිරතෝ හෝති කෙත්ත වස්තු පටිග්ගහනා පටිවිරතෝ හෝති දෝතේය පහේන ගමනානුയോഗා පටිවිරතෝ හෝති කය වික්ඛයා පටිවිරතෝ හෝති තුලා කෝට හංස කෝට මාන කෝටා පටිවිරතෝ හෝති උක්කෝටන වංචන නිකතිසාචි යෝගා පටිවිරතෝ හෝති ඡේදනවද බන්ධන විපරාමෝස ආලෝප සහසාකාරා පටිවිරතෝ හෝති සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චේවරේන කොච්චේ පරිහාරිකේන පිණ්ඩපාතේන සෝයේන යේනේව පක්ඛමති සමාදායේව පක්ඛමති සේයතා විනාම පක්ඛේ සකුණෝ යේන යේනේව ඩේති සපත්ත භාරෝ වඩේති ඒවමේවං වික්ඛෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරීකේන චීවරේන කුච්චි පරිහාරිකේන පිණ්ඩපාතේන යේන යේනේව පක්ඛමති සමාදායේව පක්ඛමති සෝයිමිනා අරියේන සීලක්ඛණ්ඩේන සමන්නාගතෝ අජ්ජස්සං අනවජ්‍ය සුඛං පරිසංවේදේති සෝ චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුබ්බෙන්ජනක් ගාහි යත්වාදීකරණමේ නංචක්ඛේන්ද්‍රයන් අසංවතං විහරන්තං අබේජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වේයොම් තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛතේ චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගානේන ගන්ධං ගායත්වා තේයාලම් ජීවාය සංසායත්වා තේයාලම් කායේන පොට්ටබ්බම් පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති නානොත් බෙන්ජනක් ගාහි යත්වාදීකරණ මේනං මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යොන් තස්ස සංවරාය පටිපඤ්ඤති පරක්ඛති මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝයිමිනා අරේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති සෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පේතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේටි තේනිසෙන්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති සෝයිමිනාච අරේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛ මූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකාසම් පලාල පුඤ්ජං සෝ පච්චාබස්සං කිණ්ඩපාත පටික්කන්සෝ නිසේදති පල්ලංකං ආභුජිත්වා කුජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා සෝ අවිජ්ජං ලෝකේ පහාය විගතා විජ්ජේන කේසා විහෙරති අවිජ්ජාය චිත්තං පරිසෝධේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපාන භෝත හිතානුකම්පේ ව්‍යාපාද පදෝ සාචිත්තම් පරිසෝධේති තීන මිද්දම් පහාය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝත් තීන මිද්ධා චිත්තං පරිසෝධේති උද්දච්ච කුක්කුච්ඡං පහාය අනුද්දතෝ විහෙරති අජ්ජත්සං බෝපසංසචිත්තෝ උද්ධච්ච කොක්කොච්චා චෙත්තං පරිසෝදේති විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකසංකතේ කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සෝයිමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පේති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං උපෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්ඛං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိယ ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යං සංහරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ තිත්තං සතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ සිතේ ආනෙන්ජප්පත්තේ කුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනෙන්නාමේති සෝ අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති සේයති දං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වේසතෙම්පජාතියෝ තින් සම්පජාතියෝ චත්තාරේ සම්පජාතියෝ පඤ්ඤා සම්පජාතියෝ ජාති සතම්පේ ජාති සාස්සම්පේ ජාති සත සාස්සම්පේ අනේකේපි සංවට්ඨ කප්පේ අනේකේපි විවට්ඨ කප්පේ අනේකේසේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රා සිං ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ අමුත්‍ර උදපාදින් තත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරයන්තෝ සෝතතෝ චතෝ ඉදෝපපන්නෝති ඉති සාකාරං සෝද්දේශං අනේක විහිතං කුබ්බේ නිවාසං අනුස්සරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසොන්දේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ කිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝදිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ උප්පඤ්ඤමානේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානාත්තේ කායස්ස බෙදා පරම් මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේවා කන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සතේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදබෝතේ කම්මනේ තෙතේ ආනෙන් ජප්පත්තේ ආසවානං පයඥානාය චිත්තං අබිනින්නාමේති සෝයිදං දුක්ඛන්ති යතා භෝතං සජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භෝතං පජානාති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 අයං ආසව නිරෝධ ගාමිනේ පටිපදාති යථා භූතං පජානාති තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාපේ චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝතේ කේනා ජාතේ වසිතම් බ්‍රහ්මචරයන් කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති අයං උච්චති භික්ඛවේ පුද්ගලෝ නේවත්සන්තකෝ නාස්ත පරිතාපනානුയോഗ මනියුත්තෝ න පරන්තකෝන පරපරිතාපනානුയോഗ මනියුත්තෝ සෝ අනස්සන්තකෝ අපරන්තකෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බතෝ සීති භූතෝ සුඛ පරිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහෙරති ඉදමෝච භගවා අත්තමනාසේ වික්ඛෝ භගවතෝ භාසිතං අබේනන්දුන්ති කන්දරක සොත්තං පඨමං